පරික්ඛේන භව සංයෝජනෝ සම්මජන්නා විමුක්තෝ තස්ස චරතෝ චේව තිට්ඨතෝ ච සුත්ත සුත්තස්ස ජාගරස්ස ච සත්තං සමිතං ඥාන දස්සනං පච්චුපට්ඨිතං කීනාමේ ආසවාති ඔව් එතකොට අපි මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් ඉදිරියන් තියාගන්න කියලා අපිට ආරාධනාව ලැබිලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ඒ කියන්නේ දෙවැනි පොතේ පරිබ්‍රාජක වර්ගයේන සන්දක සූත්‍රය. එතකොට මේ සූත්‍රේ සාකච්ඡා වෙලා තියෙන්නේ නිදාන කතාව වෙලා තියෙන්නේ මේ ආනන්ද සාමීන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් එක්ක හවස භාවනාවේ යෙදලා නැගී සිටලා භික්ෂුන් වහන්සේලාත් එක්ක මේ යම්කිසි ගුහාවකට ඒ කියන්නේ මේ හෙබක් ඉස්සරහින් තියෙන ඒ කියන්නේ වතුර පිරිච්ච වලක් ඉස්සරහින් තියෙන ගුහාවකට ඒ ගුහාව බලන්න යමු කියලා මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක එතනට වැඩම කරනවා වැඩම කරනකොට එතන ඉන්නවා මේ සන්දක කියන පරිබ්‍රාජකයා 500ක් විතර ගෝලියොත් එක්ක ඉතින් එතනදී මේ දැන් මේ ආනන්ද සායන්හන්සේ භික්ෂුන් වහන්සේලාත් පිරිවරාගෙන එතනට වැඩම කරද්දී සන්දක පරිබ්‍රාජකේ ගෝලියෝ ටික මේ දෙතිස් කතාවලේදීදී ඔහේ අපි ඔය කට්ටිය එකතු වුණාම කතා කරන්නේ ඒ වගේ මේ දෙතිස් කතාවල යෙදලා ඉන්නවා ආ කොහොම හරි මේ සන්දක පරිබ්‍රාජකයා ආනන්ද සාමිනහන්සලා වැඩම කරන දුර තියලා දැකලා මේ ඉන්න පිරිස නිහඬ කරනෝ මේ එවැත්ති මේ ආනන්ද සාමිනහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා වැඩම කරනෝ මේ නිශ්ශබ්ද වෙන්න මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මේ බොහෝ සද්දවලට කැමති නෑ. නිහඬ බවට බොහොම කැමති. ඒක නිසා නිහඬ වෙන්න කියලා අර පිරිස කොහොම හරි නිස්සද්ද කරගන්නවා. නිස්සද්ද කරගත්තට පස්සේ ආනන්ද සාන්නහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක එතෙන්ට වැඩම කරාට පස්සේ උන බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ආරාධනා කළා. ඉතින් මේ වැඩේ ඉන්න අසුනක් එහෙම පනවලා මේ පැනෙව්වට පස්සේ ඉතින් ආනන්ද සාන්නාස මේ ආගිය තොරතුරු වගේ අහනෝ මොකද්ද ඔබලා මේ අපි එද්දි කතා කර හිටියේ මොනව ගැනද කියලා. ඉතින් දැන් සන්දක පරිබ්‍රාජකයාට මේ දෙතිස් කතාව මේවා කියන්න ඒව කියන්න බැහැනේ. ඒක නිසා පරිබ්‍රාජකයා කියනවා ස්වාමීන් වහන්සේ මේ අපි මෙතන කතා කර හිටි දේවල් ඔබ වහන්සේට ඕනම තැනකදී අහන්න පුළුවන් මෙව්වා මේ නිකන් අනවශ්‍ය කතා මේ ඔබ වහන්සේට මෙතන මේ සුදුසු කතාවක් තියෙන යම්කිසි ධර්මයක් වැටහෙනවා නම් මෙතනදී මොනවා හරි අපිට කියන්න සුදුසුයි කියලා දෙයක් තේරෙනවා නම් අනේ කරුණා කරලා අපිට කියලා දෙන්න කියලා මේ ආරාධනා කරනවා. ආරාධනා කරනකොට ඔන්න ආනන්ද සාන්නහන්සේ කියනවා මේ භාග්‍යතුන් වහන්සේ මේ සත්‍යයන්ගේ අනුසය ධර්ම මේ සියල්ල දක්නා දක්නා භාග්‍යතුන් වහන්සේ විසින් මේ අබ්‍රාම්සර එහෙම නැත්නම් මේ බ්‍රහ්මචාරීත්වයෙන් නික්මිලා යන බ්‍රහ්මචාරීත්වයේ වැඩ වසන්න බැරි සිවුරු ඇරලා යන කට්ටිය හතර දෙනෙක් සරලව කියනවා නම් සිවුරු ඇරලා යන අය හතර දෙනෙක් මේ පෙන්න දෙලා තියෙනවා. හතර දෙනා කවුද? එක්කෙනෙක් තමයි ඒ යම්කිසි දැන් ශාස්ත්‍රූවරයෙක් ඉන්නවා මේ ශාස්ත්‍රූවරයා මේ උච්ඡේදවාදේ එහෙම නැත්නම් මේ මරුණට පස්සේ යන තැනක් එහෙම එකක් නැහැ මේ සත්‍යය හැදිලා තියෙන පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන මේ අතරින් එහෙම මනසක් කියලා එහෙම එකක් නැහැ මේ මරුණට පස්සේ ওই පටවිය පොළවට එකතු වෙනවා ආපෝ වතුරට එකතු වෙනවා තේජෝ ඒ රස්නේ රස්නෙට එකතු වෙනවා වායෝ යම්කිසි වාතයක් අපේ ඇතුලේ තියෙනවා නම් ඒක වාතයට එකතු වෙනවා. එකතු වුණාට පස්සේ ආයි ඒ ටික ඇදලි බෙදලි ගියාට පස්සේ නැවත මොනවත් උප්පත්තියක් නැහැ කියලා. ඉතින් දන් දුන්නා, ඔය සීල් රැක්කත්, ඔය මොනවද ඒ කළත් ඒවයි ප්‍රතිඵලයක් නැහැ කියලා. මේ ඔන්න ඔය විදිහේ ධර්මයක් දේශනා කරන මේ ශාස්ත්‍රවරයා. එතකොට ඒ ශාස්ත්‍රූවරයා යටතේ ඉන්න ගෝලයෙක් කල්පනා කරනවා යම්කිසි නුවණක් තියෙන කෙනෙක් මේ සංසන්දනය කළා මේක තේරුම් ගන්න පුළුවන් යම්කිසි නුවණක් තියෙන කෙනෙක්. ඒකේට කල්පනා කරනවා දැන් මේ දෙමරුණට පස්සේ කොහොමත් මේක නැති වෙලා යනවනම් ඉතින් ඉඳලා මේ Brahmacharyaක් රැක්කා කියලා මේ විදිහට මේ බොහොම මේ අමුදරු ගේතොට වතු පිටි අරක බාන ඔය තේරමත් ඇල්ල දාලා මේ දුකසේ හරියට කන්න බොන්නවත් නැතුව අඳින්න පළඳින්න නැතුව හරියට මේ බ්‍රහ්මචාරියක් රැක්කා කියලා මේක ලැබෙන ප්‍රතිඵලයක් නැහැනේ. මේ ජීවිතේ කොහොම ජීවත් වුණත් එකයි කියලා අන බ්‍රහ්මචාරියෙන් අයින් වෙලා යනවා. පිට වෙලා යනවා සිවුරු අරිනවා. සරලව කියනවා නම් මේ සිවුරු ඇරලා යනවා. හේතුව ඒ කෙනා දකින්නේ නැහැ. මේක මේ සාක්ෂාත් කරන්න දෙයක් හරි යම් කිසි කිසිම දෙයක් මේ එහෙම දෙයක් ඒ කෙනාට වැටහෙන්නේ මේ දුක් කෙලවර කිරීමක් හරි එහෙම කිසිම දෙයක් ගැන මේ ශාස්ත්‍රවරයාගේ මේ ජීවිතේ ලබන දුක් කෙලවර කිරීමක් මේ ඉන්න මොහොත ලබන දුක් කෙලවර කිරීමක් ගැන එහෙම එකක් නැහැ මරුණට පස්සේ දුක් කෙලවර කිරීමක් තමයි පණවන්නේ එතකොට තව ශාස්ත්‍රූවරයෙක් ඉන්නවා මේ පවුපින් නැහැ ඒක නිකන් ශාස්ත්‍රවාදයකට යන්නේ පවුපින් මොනවත් නැහැ කරන දේවල් වල එහෙම ප්‍රතිඵලයක් නැහැ කවුරුත් යන්නේ මරණයන් මත්තේ එකම තැනකට මම මේ ටික ලොකුවට විස්තර කරන්න යන්නේ මේ මේව බුද්ධ කාලේ අද පවා යම් යම් ආකාරවලින් තියෙන එක එක ඉගැන්වීම් එක එක තැන් තැන් වල තියෙන ඉගැන්වීම් බුද්ධ කාලේ මේක හොඳට තිබුණා ওই බ්‍රාහ්මණ ආගම්වල එතකොට ඒ දෘෂ්ටි හතරක් තමයි මෙතනින් පෙන්නලා දෙන්නේ පව්පින් නෑ මේ මේ දේවල් වල ප්‍රතිඵලයක් නෑ අපි මේ කර්මඵලය විශ්වාස කරාට මේවල ප්‍රතිඵලයක් නෑ කියලා කොහොම හිටියත් එකයි අන්තිමට කවුරුත් යන්නේ එකම තැනකට කියලා එහෙම වාදයක් එහෙම ධර්මයක් දේශනා කරනවා. ඉතින් ඒ සාස්ත්‍රය යටතේ කවුරු හරි පැවිදි වෙලා ඉන්නවනම් මේක නා කල්පනා කරනවා මේක දැන් ඉතින් කවුරුත් යන්නේ එකම තැනකට මේ ජීවිතේ කොහොම ජීවත් වුණත් එකයි මේ Brahmacharya දැක්කයි කියලා ලැබෙන ප්‍රතිඵලයක් නැහැ. Brahmacharya දැක්කත් යන්නේ එකම තැනකට, නොරැක්කත් යන්නේ එකම තැනකට කියලා මේ කෙනා මේ යම්කිසි බීමංසාවක් තියෙන කෙනෙක්. එහෙම නැත්තම් ඒ කෙනා ඉන්නවාරයත් එක්ක අර කියන ධර්මය අහගෙන එයාට තේරෙන්නේ නැහැ මොකද්ද මේ සංසන්දනය කළා විමසීමක් කළා ඒක වටහා ගන්න මේ විදිහේ අදහසකට එන්න බැරි කෙනා අර ශාස්ත්‍රූවරයා කියන දේ අහගෙන ඔය කියන දේ කරගෙන ඉන්නවා එහෙම පිරිසක් හිටියා. එතකොට අර යම්කිසි සංසන්දනයක් කළ මේක වටහලා තේරුම් ගන්න පුළුවන් කෙනා කල්පනා කරනවා මේක කරලා වැඩක් නැහැ. ඒක නිසා ඒ කෙනා වුණ සිවුරු ඇරලා යනවා. ඒක නට ලබා ගන්න දෙයක් නැහැ මෙතන Brahmacharyaවේ මේ දුකසේ ඉඳලා. ඊට පස්සේ තව ශාස්ත්‍රූ කෙනෙක් ඉගැන්වීමක් තියෙනවා උගන්වනෝ මේ අහේතු අප්‍රත්‍යවාද. එහෙම නැත්නම් මේ සත්‍යෝ හොඳ නරක වෙන්නේ හේතුවකින් නෙවෙයි හේතු රහිතවමයි මේ දේවල් වෙන්නේ. ඔය ඒක හේතුවක් පෙන්වලා දෙන්න බෑ. ඔහේ සත්‍යෝ නිකන් මේ සමහරු හොඳ වෙනෝ සමහරු නරක වෙනෝ එහෙම හේතුවකට සිද්ධ වෙනව නෙවෙයි. ඒක නියතිගතකයි. යම්කිසි නියති ඒවා නියත නියතයි. අපි හොඳ වෙලා හෝ නරක වෙලා උපද්දී ලැබෙන එක යම් නියතයක් තියෙන්නේ. ඒක වෙන දේ එහෙමම වෙනවා. ඒක මේ අපිට වෙනස් කරන්න බෑ. අපිට එහෙම පාලනයක් නැහැ. එහෙම හේතුවක් පනවන්න බෑ කියලා ඔන්න එහෙම ඉගැන්වීමක් කරන ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. එතකොට ඒ ශාස්ත්‍රවරයාට තියෙන ගෝලය කල්පනා කරනවා මං මේ මේ ශාස්ත්‍රවරයාට තේ මේ Brahmacharya රැක්කට කියලා මේ බොහොම අමාරුවෙන් මේ Brahmacharyaවක් රැක්කට හරියට කන්න අඳින්නත් නැහැ කැලේට වෙලා ඉන්නේ. මේකෙන් ලැබෙන දෙයක් නැහැ. මොකද හේතුවක් නැත්තම් මේ දේවල් වෙන ආයි ඔහේ ජීවත් වෙලා ගිහිල්ලා එක්කෝ ඊළඟ ජීවිතේ හෝ මේ ජීවිතේ සාක්ෂාත් කරණයක් වෙන එක කරන්නත් බෑ. අපිට හේතු රැස් කරන්න බෑ. ඊළඟ ජීවිතේ කොතෙන්ටද යනවද කියන එක එහෙම තියෙනවනම් ජීවිතයක් ඒක තීරණය කරන්නත් බෑ. ඒකත් නියතිගතිකයි. ඉතින් එහෙමනම් මේ Brahmacharyaව රැකලා තේරුම් කියලා ඔන්න ඒකෙන් මේ Brahmacharyaවත් ඇල්ල දාලා සිවුරු වරිනවා. ඉතින් ඒක නා කල්පනා කරනවා මේ මීට වැඩිය හොඳයි. කතා දෙයක් බැඳගෙන දරුවෝ හදාගෙන මේ ගෙයක් දොරක් හදාගෙන ඉන්න එක මීට වඩා හොඳයි. සැපයි කියලා අතැල්ල දාලා යනවා. ඒක තවත් ශාස්ත්‍රූවරයෙක් ඉන්නවා මේ ශාස්ත්‍රූවරයා මේ පඨවි ආපෝ තේජෝ වායෝ සුඛ දුක්ඛ ජීව කියලා මෙන්න මේ හතකින් මේ හතෙන් තමයි සත්‍යය නිර්මාණය වෙලා තියෙන්නේ මේක අනාත්මවාදයක් මෙතන විස්තර වෙන්නේ මේ එහෙම ආත්මයක් කියලා එහෙම එකක් නැහැ. බාල පඬිත මේ සියලු දෙනා නුවණ තියෙන අයයි නුවණ නැති අයයි සියලුම දෙනා කොහොම ගියත් සතර දුක් කෙලවර කරනෝ සංසාරේ ඔය යන විදියට ගිහිල්ලා සසර සැරිසරාගෙන ගිහිල්ලා ඒගොල්ලෝ අන්තිමට කොහොමත් සසර දුක් කෙලවර කරනෝ මේ ප්‍රතිපදාවක් පුරලා එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි දුක් කෙලවර කරන්න බෑ ඒ අයට හිතන විදියට මේ අන්තිමට කොහොමත් ඒක සිද්ධ වෙනෝ මේ අපි කවුරු හරි මිනිස්සෙක් තව කෙනෙක් මැරුවත් ඒක මේ මේ කරුණු හත එකතු වෙලා ඒක සිද්ධ වෙනවා මිසක් ඒ කෙනාට ඒකේ පාලනයක් හෝ ඒ කෙනාට එහෙම කරන්න පුළුවන් දෙයක් නැහැ මේ මේ සප්තකාය එහෙම නැත්නම් මේ කරුණු හත පට ව්‍යාපෝ තේජෝ වායෝ සුඛ දුක්ඛ ජීව කියන මේ කරුණු හත එකතු වෙලා තමයි ඒක සිද්ධ වෙන්නේ මේක එහෙම පාලනය කරන්න පුළුවන් ආත්මයක් හෝ එහෙම එකක් නැහැ කියලා ඉතින් හුඟා දුරට අද බුද්ධාගමේ අපි දන්න බුද්ධාගම කියන්නේ අනාත්මවාදයක් කියලා විස්තර කරන අය ඉන්නවා. ඉතින් අපිට මෙතෙන්දි දැනගන්න තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ අනාත්මවාදයක් දේශනා කළා නෑ. මිනිස්සුන්ගේ මේ තියෙන දැඩිව තියෙන ආත්ම සංඥාව කඩලා දාන්න මේ අනාත්මයි කියලා අනිත් පැත්තට මේක පෙන්වන දීමක් තියෙන එහෙම බෞද්ධන්ස ආත්මවාදයක් හෝ අනාත්මවාදයක් දේශනා කරන්නේ ආත්මවාදයේ ඒකාන්තයක් අනාත්මවාදයේ තවාන්තයක් බෞද්ධුනාසේ උදේ කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් කිව්වොත් මේක අනාත්මයි කියලා තර්ක කළොත් බුදුහාමන්සේ පෙන්වලා දෙනවා ඕක ඒක අනාත්මයි කියලා කියන්න බෑ මේ මේ දේවල් කරන මේ යම් යම් දේවල් එදිනදා කටයුතු කරන මේ සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නෝ එහෙම නැහැ කියලා කියන්න බෑ කියලා භාගතුනාද මේක ආත්මයි කියලා පෙන්වලා දෙනවා අනිත් පැත්තට. තව කවුරුට ඇවිල්ලා තර්ක කළොත් හවසට ඇවිල්ලා මේක ආත්මයි කියලා භාගතුනාද කියනවා. එහෙම මොකද්ද ආත්මය විදියට ගන්නෙ? කොතන මොන කොටසද? ශරීරයේ පටවියද, ආපෝද, තේජෝද, වායෝද කියලා ඒක අනිත් පැත්තට පෙන්වලා දීලා මේක කඩල බෙදලා බැලුවම මේක එහෙම මේ පාලනය කරන මේ කරගෙන යන එහෙම මේ දිනදා කටයුතු කරන මේ ආත්මයක් තියෙනවා වගේ කියලා අපිට දැනුණාට එහෙම එකක් හොයාගන්න මේකේ කිසිම දෙයක් නැහැ කියලා මේක අනාත්මයි කියලා එහෙම පෙන්නලා දෙනවා ඒ අර කෙනාගේ තියෙන දැඩි ඇතුළට බැහැගත්ත ආත්ම සංඥාව తాවකාලිකව කඩන්න මිසක් ඒක මේ අනාත්මයකට ධර්මයේ දේශනා කිරීමක්ම නෙවෙයි. ඉතින් බොහෝ මිනිස්සු මේ ලෝකේ ඉන්න යම්කිසි ආත්ම සංඥාවක් ඉන්නේ ආගම්වලත් ඒකමයි කියලා දෙන්නේ. ඉතින් අන්න ඒක කඩන්න තථාගතයන් වහන්සේ හුඟක් අනාත්ම පැත්තට බර කරලා මොකද ඒ බුද්ධ කාලෙත් ගොඩාක් දුරට ඉගැන්වීම් තිබුණේ ආත්මවාදයේ මේ බ්‍රහ්මත්වයක් හරි දේවත්වයක් හරි මොකක්කෝ මේ ආත්මයක් අපි පාලනය කරනවා කියලා අන්නේම ආත්මවාදයක් තිබේ. අන්න ඒක කඩන්න තථාගතයන් වහන්සේ අනාත්මවාදයක් දේශනා කරා. හැබැයි ඒක මේ තථාගතයන් වහන්සේගේ මේ ආත්මවාදයක් හෝ අනාත්මවාදයක් දේශනා කිරීමක් නෙවෙයි. එහෙම ගැන්වීමක් නෙවෙයි තියෙන්නේ. ඒ අතරින් යන මැදක් තියෙන්නේ ඒක අපි ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකිය යුතු එකක් මිසක් මේ වාදයකට ගිහිල්ලා මේ ආත්මයි කියලා හරි මේක අනාත්මයි කියලා හරි එහෙම තේරුම් ගැනීමක් නෙවෙයි. එතකොට ඊට පස්සේ ඔන්න සන්දක පරිබ්‍රාජකයා බොහොම සතුටු වෙලා ආනන්ද සායන්හන්සේගෙන් අහනවා මේ දැන් මේ සිවුරු ඇරලා යන හතර දෙනෙක් ගැනනේ මේ ආනන්ද සායන්හන්ස විස්තර කරේ. සංජේ මේ සන්දක පරිබ්‍රාජකයා ඊට පස්සේ අහනවා ස්වාමීනි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ තව ඉන්නවද කවුරු හරි බ්‍රහ්මචර්යාවේ ඉන්නවා හෝ නැතා මේ අපි කියමු බ්‍රහ්මචර්යාවේ ඉඳලා කුසල ධර්ම සම්පාදනය කරන්නේ නැති. එහෙම නැත්නම් ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ ඉගැන්වීම අරගෙන ඒකෙදී කටයුතු කරන්නේ නැති. තව කවුරු හරිත් ඉන්නවද කියලා. එහෙමත් කොටසක් ඉන්නවද කියලා. ඉතින් මේ සඳක පරිබ්‍රාජකයට තිබුණු ප්‍රශ්නයක් වෙන්නේ නැති මේ අහන්නේ මේ ගෝලියෝ ඉන්න මං කියන දේ අහන්නේ. උවේ ඉන්නවා මේ එයාලට මේ එච්චර අදාළ නැහැ මේ ඉගැන්වීම මොකද්ද කියලා. උවේ මොකක් හරි කරනවට කරන්නම් වාලි කරගෙන ඉන්නෝ. මේ එහෙම මේක මේ කුසල ධර්ම මේ ඉගැන්වීම හරියට ප්‍රායෝගිකව ජීවිතයට යොදාගෙන මේක මේ යම්කිසි සාක්ෂාත්කරණයක් කරන්න තියෙනනම් අන්න ඒකට මේ මාර්ගයට පැමිණෙන්නේ නැති එහෙම අයත් ඉන්නවද කියලා එහෙම ඉගැන්වීමකුත් භාගතුන් වහන්සේගේ තියෙනවද කියලා ආනන්ද සාන්නහන්සේගෙන් මේ සන්දක පරිබ්‍රාජකය අහනවා. ඒතකොට ආනන්ද සාන්නහන්සේ ඕන නැවතත් උත්තර දෙනවා. එහෙම හතර දෙනෙක් ඉන්නවා කියලා එක්කෙනෙක් තමයි මේ එක ශාස්ත්‍රවරයෙක් ඉන්නෝ ඔන්න මට මේ ඥාන දර්ශනයක් යම්කිසි ඥාන දර්ශනයක් පිටලා තියෙනවා මම ඉඳගෙන ඉන්නකොටත් ඇවිදිනකොටත් දවසේ යම් තාක් වැඩ නිදානගෙන ඉන්න තාක්කල් මේ යම්කිසි මේ දර්ශනයක කියන්නේ සියල්ල දන්න ඥාන දර්ශනයක් එහෙම හැකියාවක් මට තියෙනවා කියලා මේ සත්‍යය දන්නවා කියලා අන්න එහෙම පිළින කරන මේ ශාස්ත්‍රවරයෙක් ඉන්නවා කියලා මේ එහෙම එහෙම පින්නකන් එහෙම මට හැකියාවක් තියෙනවා කියලා මම මේ ලෝකේ සියල්ල දන්නවා කියලා ඕන ප්‍රකාශ කරන ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. දැන් මේ ශාස්ත්‍රවරය යටතේ පැවිදි වෙච්ච ගෝලයේ බලාගෙන ඉන්නෝ මේ ශාස්ත්‍රවලට දැන් අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට ලැබෙන්නේත් නැහැ. හරියට ගේකුත් නැහැ. ඉන්න තැනක් නැහැ. ඊළඟට සමහර වෙලාවට මේ පින්ඩපාතේ ලැබෙන්නේ නැහැ ගෙවල් වලට ගියාට. දානි ලැබෙන්නේත් නැහැ. ඉතින් සමහර වෙලාවට බල්ලොත් තපනෝ ඇඟට පනිනෝ සත්තුන්ගෙන් කරදර කැලේ ඉන්නකොට ඊළඟට ගමට ගියාම අන්න අයගේ මේ නම් ගොත් අහන ඔබගේ නම මොකක්ද අර මේ කියලා කවුරු හරි මුණ ගැහුනම මොකද මේ ඒ කෙනාගේ දැන් සියල්ල දන්නවා නම් සියල්ල දකිනවා නම් ඒ කෙනාට අනිත් අයගේ නම් අහන්න අවශ්‍ය නැහැනේ. ඉතින් මේ හුඟාද්දුවට මේ මෙතනින් කියවෙන්නේ නිගණ්ඨනාත පුත්‍ර ගැන නිගණ්ඨමාත පුත්‍ර ඒ වගේ දෙයක් ප්‍රකාශ කරනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා නිගණ්ඨනාත පුත්‍ර එහෙම දන්නවනම් ඇයි මේ දාන දෙන්නේ නැති කිවල් වලට යන්නේ? කලින්ම දැනගෙන මේ ගෙදරින් දාන ලැබෙන්නේ නැහැ කියලා නුගින් ඉන්න පුළුවන් නේ. ඇයි එහෙනම් යන්නේ? සියල්ල දන්නවනම් දකින්නවනම්. ඉතින් එතකොට මේ ගෝලයට තේරෙනවා මේ කෙනාට එහෙම දෙයක් නැහැ කියලා. එහෙම ලබන්න පුළුවන් අත්සැසිල්ලක් නැහැ මේ ගුරුවරයාට ඉඳලා කියලා ඔන්න තීරණය කරනවා මේ මේ Brahmacharya පුල වැඩක් නැහැ. ඉතින් එහෙම කියලා ඉතින් යම්කිසි දෙයක් තියෙන නිසා ඔය ඉන්නවා. හැබැයි අර කියන ඉගැන්වීම පිළිපදින්නේ නැහැ. මොකද මේකෙන් ලැබෙන දෙයක් නැහැ කියලා තේරෙනවා. ඊට පස්සේ තව ශාස්ත්‍රු කෙනෙක් ඉන්නවා මේ සුතේ ඇසුරු කරලා තමයි Taman ඔය මොනවා හරි මේ પરම්පරාවෙන් ලැබිච්ච දේවල් ටික ඉගෙනගෙන ඒ ටික එහෙමම කියනවා. ඉතින් එහෙම කියනකොට මේ પરම්පරාවෙන් ලැබිච්ච දේවල් තියෙනවා අපි හරියට ආපු දේවල්. ඒ වගේම වැරදි ගැන්වීමුත් තියෙනවා. ඉතින් ඒවා කිසිම විමසීමක් නැතුව උයේ අරගෙන ඒ ටික හිමම අනිත් පැත්තට කියනකොට ඉතින් එහෙම වෙනවා කියලා එක පොතකින් කියවලා ඒක කියනවා ආයෙ වෙන පොතකින් කියවලා ඒකට ගැලපෙන්නේ නැතුව මොකද පසු කාලීනව එකතු වෙච්ච දේවල් හරි එහෙම නැත්නම් ගැලපෙන්නේ නැති දේවල් හරි ඒකේ තියෙනවා නම් ඒක මේ තමන්ගේ ප්‍රතිපදාවක් පුරලා මේක තමන්ගේ ඇතුලේ තියෙන ඥාන දර්ශනයකට ඒ කියන්නේ සත්‍ය Taman තුලින් අත්දකලා නැහැ. මේ පොතෙන් අරගෙන උහි කියනකොට මේක හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්, සුදුසු දේ Taman අහලා දැනගත්ත වෙන්නත් පුළුවන්, කියවල දැනගත්ත වෙන්නත් පුළුවන්, නුසුදුසු දේ උතන තියෙන්නත් පුළුවන්, ගැලපෙන්නේ නැති දේවල් උතන තියෙන්නත් පුළුවන්. ඒ කෙනාට තේරෙන්නේ මේ සුදුසු නුසුදුසු හරි දේ වැරදි දේ තේරුම් ගන්න. ඒක නිසා උහි හරි ගැන්වීම කියවනවා. ඉතින් ඒක අපිත් ඒක නිතර තියෙන දෙයක් ලෝකේ. ඉතින් එතකොට ඒ ගුරුවරයා යටතේ ඉන්න ගෝලයා කල්පනා කරනවා ඒ ගුරුවරයා යටතේ Brahmacharyaව පුරන ඒ ගෝලයා කල්පනා කරනවා මේ කියන දේවල් ගැලපෙන්නේ නැහැ. මේ වෙලාවට එකක් කියනවා, තා වෙලාවට තා එකක් කියනවා. ඌයි කියනෝ විතරයි මේක මේ එකිනෙකට පරස්පර විරෝධී කියලා. එහෙමනම් මේ ගුරුවරයා ගාව ඉඳලා වැඩක් නැහැ කියලා මේ ගැන්වීම මේකේ යෙදිලා මේ උගන්වන දේ ප්‍රතිපදාවේ යෙදිලා වැඩක් නැහැ කියලා ඉතින් අර කුසල ධර්ම සම්පාදනයට යොමු වෙන්නේ ඊට පස්සේ තව සාස්තු කෙනෙක් ඉන්නවා මේ තර්කයෙන් විතරක් තර්කයෙන් විතරක් ඒ කියන්නේ තර්ක කළ දේවල් තේරුම් අරගෙන තර්කයෙන් ලෝකේ තේරුම් ගන්න යනවා. විමර්ශාව විතරයි පාවිච්චි කරන්නේ ශ්‍රුතයක් පාවිච්චි කරන්නේත් නැහැ. තමන් ප්‍රතිපදාවකට පැමිණිලා මේක අවබෝධ කරන්නේත් නැහැ. තර්කයට ඔක්කොම අරගෙන ඊම වෙනවා මෙහෙම වෙනවා කියලා ඔන්න දේශනා කරනවා. ඒතකොට ඒකෙනත් මේ තමන් අවබෝධ කරලා නෙවෙයි කියන්නේ ඒ තර්කේ හරියට තර්ක කරොත් හරියට උත්තරේ එනවා. Tamanට වැටහෙනවා වැරදියට තර්ක කරොත් මේ වැරදි වැටහීමක් තමයි ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි හරියට දේවල් යම්කිසි අපේ අත්දැකීමක් නිව හරි දැක්ම හරහා ඒ දිහා බැලුවොත් යම් දැක්මෙන් අපි ඒ දකින දකින බලන බලන විදිහට තමයි අපිට දේවල් වැටහෙන්නේ. එතකොට අපි ඒ බලන විදිය යම්කිසි අත්දැකීමක් දිහා බලන විදිය, දකින විදියට බලපානවා. අපිට වැටහෙන විදියට වැටහෙන දෙයට බලපානවා කෙලින්ම. ඉතින් එතකොට මේක එහෙමත් වෙනවා මෙහෙමත් වෙනවා කියලා කියනකොට මේ ඊදේ අහන ගෝලයාට තේරෙනවා මේ තර්කෙට විතරයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ගෝලයාට තියෙනවනේ අර කියන තර්කෙම නෙවෙයිනේ. එයාට වෙන තර්කණයක් තියෙනවනේ. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් අපි අපි කරන භාවනාවේදී ආනාපානය අරගෙන ඒ ආනාපාන දිහා දකින විදිය ඒ අපි ඒ බලන පැතිකඩ ආනාපාන තියෙන ගොඩාක් පැතිකඩවල හුස්ම රැල්ලේ ගොඩාක් පැතිකඩවල එක එක විදිහට බලන්න පුළුවන්. ඉතින් මේ බලාගෙන ඉන්නකොට අපිට මේ වැටහෙන වැටවීම අපි ඒක දිහා බලන විදිය අනුව ඒ එක එක පැති ගැඩවල වලින් බලන්න පුළුවන් එකම හුස්ම රැල්ල වුණාට එක එක්කෙනා දකින හුස්ම රැල්ල වෙනස්. එක එක වෙලාවට දකින හුස්ම රැල්ලත් වෙනස්. ඒකේ දකින ලක්ෂණ ඒවා එක එක පරියන්කෙන් පරියන්කට අපිට භාවනා කරන අයට තේරෙනවා අපිට මේ අපිට දැන් තියෙන වැටහීම නෙවෙයි ඊළඟ පරියන්කේදී ඊට හාත්පසින් වෙනස්. ඉතින් මේ එන වැටහීම් මේව එහෙම විශ්වාස කරන්න බෑ. ඉතින් ඒක නිසා අන්න ඒ වගේ කෙනෙක් එහෙම තර්කයට විමර්ශාව විතරක් තමන්ගේ පාවිච්චි කරලා මේ ධර්මයේ දේශනා කරන්න ගියාම එක වෙලාවට එකක් කියනවා, තව වෙලාවට තව එකක් කියනවා මේක ගැලපෙන්න. එතකොට ගෝලයාට තේරෙනවා මේ ගුරුවරයා කියන එක මේ ධර්මය මේක මේ එක වෙලාවට එකක් කියනවා, තව වෙලාවට තව එකක් කියනවා මේක විශ්වාස කරන්න බෑ කියලා ඒ ගෝලයාගේ විශ්වාසය නැති වෙන ওই ධර්මයේ කෙරෙහි ඒ කෙනා මේ ප්‍රතිපදාවට පිවිසෙන්නේ නැහැ. තවත් නුවණ මන්ද සාස්ත්‍රූ කෙනෙක් ඔන්න තේරුමක් නැතුව මේ එයාට තේරෙන්නේ නැහැ මේ මේ ඉස්සෙල්ලා කියන එක පස්සේ කියන එකට ගැලපෙන්නේ නැහැ කියලාවත්. පස්සේ කියන එක ඉස්සෙල්ලා කියන කියපු එකට ගැලපෙන්නේ නැහැ කියලා ඌම තේරුම් නැහැ. එයාගේ මේ වාචා වික්ෂේපයට පැමිණෙනවා. වචන පරස්පර වෙනවා. එයාට තේරෙන්නේ නැහැ ඒක පරස්පරයි කියලාවත්. එහෙම නැත්තම් එහෙම ටිකක් හරි තේරෙනවා නම් එයා මේ දැනගෙනම මේ දේවල් වලින් ලිස්සල යන්න කන එකක්වත් හරියට කියන්නේ අමරා වික්ෂේපෙදින ආද වගේ ලිස්සල යනවා. ඉතින් ඒක ගුරුවරයා එහෙම කරාට යම් කිසි සුමනක් තියෙන ගෝලයට තේරෙනවා මේ ගුරුවරයා කරන වැඩේ. ඒතර අර ගුරුවරයා කෙරේ විශ්වාසය නැති වෙලා ඒ කෙනා ඒ කරන ඉගැන්වීමට ඒ ඉගැන්වීම හරහා එන ප්‍රතිපදාවට ඒකට පැමිණෙන්නේ නැහැ. ඒ කෙනා ඒ ඒ ඒ යම්කිසි යම් ගැන්වීමක් යම්කිසි මේක අරහා මේ විදියට මේ Brahmacharya වාසය කරාම මෙන්න මේ දේවල් ටිකක් ලැබෙයි කියලා ඒ කරන ඉගැන්වීමට ඒ ප්‍රතිපදාවට පිවිසෙන්නේ ඉතින් මං හිතන්නේ මම මේ දුන්නේ මේ සූත්‍රේන සම්පින්දණය කළා මේ ආනන්ද සාන්නාංශයේ භාගතුන් වහන්සේ විසින් ඒ පෙන්නලා දෙන ඒ පුද්ගලයෝ ඒ අය පිළිබඳව කරන විස්තරේ මේ මම සංක්ෂිප්ත කළ මෙතෙන්දී පෙන්නලා දුන්නේ මේ සූත්‍රයට පිවිසෙන්න සූත්‍රය ගැන සම්පින්දනය. දැන් මම හිතන්නේ අපේ කාලය පැමිණිලා තියෙන්නේ ප්‍රශ්නෝත්තර වාරයට යන්න. ඉතින් මම දැන් මෙතනින් මේක නවත්තන්නම්. මම ලොකු සාන්නහන්සේට ආරාධනා කරන්නම් ප්‍රශ්නෝත්තර වාරය ආරම්භ කරන්න කියලා.